බ්‍රහස්පතින්දා උදෑසන ධර්මානුශාසනාව අප කෙරේ මෛත්‍රී සහගතව අද උදෑසන ධර්මානුශාසනාව සඳහා අපගේ සද්ධර්ම මණ්ඩපය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල සාමිපාදයන්න් වහන්සේ අපි උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව සාදුනාදනම් වා පිළිගනිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතේනි මේ පින්නතුන් අද දිනේදී බලාපොරොත්තු වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයෙන් විදා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය වර්ණවත් කරගන්න සපවත් කරගන්න. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සත්‍යාගේ පිරිසුදු වීම පිණිස භාගතුන් වහන්සේ සතර සතිපට්ඨානෙ දේශනා කළා තියෙනවා. එයි මම එක කොටසක් අද කෙටියෙන් මේ පින්නතුන්ට දේශනා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. චිත්තානුපස්සනාව මේ හිත ගැන තමයි අද කතා කරන්නේ. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද මේ හිත කියන්නේ කියලා. මේ හිත ගැන තමයි අපි දැනගන්න ඕනේ. කය ගැන දැනගන්න ඕනේ. කයයි සිතයි දෙකේ එකතුවෙන් තමයි සත්‍යයා පුජ්‍යලයා කියන කෙනා හැදිලා තියෙන්නේ. කය ගැන අපි කතා කරොත් මේ කය කියන රූපය මේක රූප ගණයට අන්තර්ගත වෙන්නේ කය කියන දේ. මේ රූපේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන්. ඒත් එක්කම ඔකේ තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා තව හතරකුත්. ඉතින් මේ ධාතු හතරෙන් හැදිච්ච මේ රූපය මේ මහා වේගයකින් මේ රූපය වෙනස් වෙනවා. වේගෙන් ඇති වෙලා නැති වෙලා යන ඉපදිච්ච දායිනම් අපිට වෙන්නේ ඕක තමයි. මහා වේගයෙන් වෙනස් වෙනවා. පොඩි කාලේ තප්පරෙන් තප්පරේ මිලි තප්පරේ මිලි තප්පරේ මේ කය එක ස්වභාවයක් නැති වෙලා තව ස්වභාවයක් ඇති වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ මේම ගිහිල්ලා අවසානට මැරෙනවා. මැරුණට පස්සේ ඉතින් තවත් අයෙක් කයක් අල්ලගෙන අයෙක් යනවා. ඉතින් මේක ඇති වෙලා නැති වෙලා යන කයක්. එහෙනම් මේ කය කියන්නේ අනිත්‍ය දෙයක්. රූපය කියන්නේ එහෙම එකක්. ඉතින් මේ අනිත්‍ය වූ කය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතපු ගමන් දුක ඇති වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රේමනාප ස්වභාවය නැති වෙනකොට දුකයි අප්‍රේමනාප ස්වභාවය ඇති වෙනකොට දුකයි. එහෙනම් යමක් අනිත්‍ය නම් එතන මොකක්ද තියෙන්නේ? දුක තියෙනවානේ. යමක් අනිත්‍ය නම් එතන දුකයි. එහෙනම් අනිත්‍ය වූ දෙයක්, දුක් වූ දෙයක් මගේ කියලා ගන්න වටින්නේ නෑ මේ කය. ආ වේගෙන් වෙනස් වෙලා යන එකක් නේ. ඉතින් මේ වාහන මාරු කර කර නිකන් ගමනක් යනවා වගේ වැඩක් තියෙන්නේ. ඊට පස්සේ මේක මගේ කියලා ගත්තත් ගන්න හොඳ දෙයක් නෙවෙයි. මොකද මේක සම්පූර්ණ දෙතිස් කුණුපයක් අසුචි ගොඩක්. ඉතින් දැන් නේද දැන් පැහැදිලිව පේනනේ කෙස්ලොම් නියඳත් මේක ඇතුලේ තියෙන බොකු බඩ නනම්මනම් ගත්තාම මේක අරගෙන එහෙට මෙහෙට ඇවිදින එකම කොච්චර අමාරුද නේ එළියෙන් බොකු බඩ වල ටිකක් තිබ්බනම් නේද උරේක් වගේ දාගෙන යන්න කිව්වොත් එහෙම අපිට යන්න තියා අඩියක් තියන්න හිතෙන්නේ නමුත් ඇතුලේ දාගෙන අපි එහෙට මෙහෙට කිසි ප්‍රශ්නයක් නැතුව මාණයෙන් ඉදිමිලා යනවා නමුත් මේක ඇත්ත දැක්කහම පේනවා මේ කය කියන්නේ මේ වගේ දෙයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් ඒ වගේ මගේ කියලා ගන්න වටින්නේ නැති දෙයක්. ඉතින් කයට පහර ගැහුවට පස්සේ කය ගැන මේ විදිහට බැලුවේ මොකෙන්ද කියලා අපි බලන්න අනේ කය ගැන අපි බලන්නේ හිතේ. මොකෙන්ද බලන්නේ? හිතේ. දැන් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ හිත කියලා කියන්නේ. හිත හරියට තේරුම් ගත්තොත් හරි ගමන පහසෙයි. මොකද වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ කයටද හිතටද? හිතටනේ. එහෙනම් යථාර්ථය අපි අවබෝධ කරගත්තොත් හිත කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් හිත කියන දේ අපි තේරුම් ගත්ත ගමන් අපේ ප්‍රශ්න කියලා යනවා. චිත්තානුපස්සනාවෙන් භාග්‍යතුන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ. ඒ කියන්නේ චිත්තානුපස්සනාව හිතගෙන අවබෝධය ඇති වෙනකොට අපේ ඇලීම ගැටීම දුර වෙනවා නම් අවිජ්ජා දෝමනස්සේ දුර වෙනවා නම් ඉතින් එහෙනම් අපි එතන නිවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ගැන අපි අවබෝධ කරගමු. මේ හිත කියන කාර්යයෙන් තේරුම් ගන්න පින්නතුනේ ඔයත්ෝ මතක තියාගන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. ඉතින් මේක එක එක විදිහට විග්‍රහ කරන අවස්ථාවල් තියෙනවා. නමුත් අපි පොඩ්ඩක් බලමු මේ හිත කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම පින්නතුනේ හිත කියන්නේ මෙන්න මෙතන තියෙනවා මෙතන තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අපිට ඉස්සල්ලාම දැකපු ගමන් පේන්නේ හිතද කයද මිනිස්සුගේ. මිනිස්සුගේ සත්‍යයේ කයනේ. හිත පේනවද? නැහැ. එතකොට මේ හිත කියන්නේ ක්‍රියාකාරීත්වයකට. මේක හරියට මෙන්න මේ වගේ උදාහරණයක් ගමු අපි. දැන් අපේ රූකඩ නටවන දැකලා තියෙනවා නේද? ඒතර මේ රූකඩ නටවනකොට අර රූකඩ නටවන කෙනා ඉන්නවනේ. ප්‍රධානියා එයා අර උඩ නැගලා නේද? මේ නිදාගෙන ඉවරලා ඒ කෝටු වල නූල් බැඳලා ඒ ඊට පස්සේ ඒ කෝටු වල නූල් නූල් බැඳලා පස්සේ ඒ නූල් වලින් එයා එහෙට මෙහෙට එහෙට මෙහෙට අර කෝටු ටික මවනකොට ඒ නූල් වලින් අර අතපය අර රූකඩවල නැට වෙනවනේ. ඒ විදිහට රූකඩේ නැටනවා. ඉතින් අපිත් එහෙම තමයි. රූකඩ. කවුද අපේ රූකඩ නටවන කෙනා? රූකඩේ තමයි කය නටවන්නේ කවුද? හිත. ඒවත් මෙතෙන් ආවෙත් මොකෙන්ද? ඔය ඉඳින් ඉන්නේත් මොකෙන්ද? හිතකේ. කවුද කියන්නේ එහෙම කරන්න කියලා? හිතෙන්නේ. ඒතර කය එහෙට මෙහෙට කරන්නේ ඉඳගන්නේ හිටගන්නේ ඇවිදින්නේ මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ මොකෙන්ද සිතේ. ඒතර මේ සිත කියන එක හැදෙන්නේ කොහොමද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඇත්තටම හිතානුව වැඩ කරන රූකඩයක් තමයි මේ කය කියලා කියන්නේ. ඉතින් හිත කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තාම ආය වැඩ කරන්න දෙයක්වත් නැහැ. මේ කියන්නේ නටන දෙයක් නෑ මෙතන ඇත්තටම. හිත කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තාම. හිත හැදෙන්න අපි ළඟ තියෙන්න ඕන මෙන්න මේවත් ටික එකතු වෙලා තමයි මේ හිත හැදෙන්නේ. මොන බලා ගන්න, අහගන්න. ඔන්න අපි ගාව තියෙන ආධ්‍යාත්මික රූප හයක්. මොනවද තියෙන්නේ? ආධ්‍යාත්මික රූප හයක්. ඇස තියෙනවා, ඊළඟට කන තියෙනවා, තියෙනනේ හැමෝම ගාව. ඇස, කන ඒවා හිසිහියම කරන්නේ. ඒතර පැහැදිලිව වෙන ඇස, කන, නාසය, දිව, ඊළඟට කයයි, මනයි. ඒතර මන කියන්නේ ආයතනයක්. මෙතනදී මන කියන්නේ මොකද්ද? ආයතනයක්. මොකද සිත කියන එක සමහර තැන්වලදී මේ මන කියන්නේ හිත කියලා සඳහන් වෙනවා. නමුත් මේ විග්‍රහයට අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා හොඳට අහගෙන ඉන්න මේ මොකද්ද කියන්නේ කියලා. ඒතර මන කියන එකද මනායතනය. ඒතර මන කියන්නේ මොකද්ද? ආයතනය. එතකොට ඇස කන නාසය දිව කය නම් පේනවා මන පේන්නේ නැහැ. ඔය මනත් මේක ඇතුලේ බැහැගෙන තියෙන තවත් රූපයක් මේකේ ලේ ධාතු ආශ්‍රිත කරගෙන වර්ධේවස්තුවේ ලේ ධාතු ආශ්‍රිත කරගෙන මේ කය පුරාම පැතිරලා තියෙනා වූ නිකං සුකුම රූපයක් කියලා හිතා ගන්නකො. දැන් අර තියෙන අපේ ඇස්ට්‍රල් බොඩි කියලා කියන්නේ මනෝකාය කියලා කියන ආන් ඒ වගේ එකක් කියලා හිතා ගන්න. අපිට පේන්නේ නැති ඉන්න එහෙම එකක් හිතාගත්තට කමක් නැහැ. ඉතින් මේ මුළු කය පුරා මේ ලේ ධාතු ආශ්‍රය කරගෙන ඉතින් ලේ හැමතැනම තියෙනවද නැන්නේ එහෙනම්? තියෙනවා නේද මුළු කය පුරා මේක තියෙන්න ඕනේ එහෙනම්. එතකොට පැහැදිලිව පේන ඔන්න මන කියන එක. එතකොට මොළේ හෘදේ වස්තු ආධාර කරගෙන තමයි ප්‍රධාන වශයෙන් ඒවා වැඩ කරන්නේ. හොඳයි මන කියන එක. එතකොට ඒ මන ඇස කන දිව නාසය කය මන කියන ඒ වගේ තියෙන ප්‍රසාද ස්වરૂපය. මොනවද තියෙන්නේ? ප්‍රසාද. දැන් ඇහි තියෙන චක්කු ප්‍රසාදය කියලා. ඔය ඇතුලේ තියෙනවා ඇහැ පේන මේ නිකන් මුම්බෑයක් වගේ එකක්. ඒකෙන් තමයි මේ තට්ටු කීපයක් තියෙනවා ලේයර් වගේ තියෙනවා. ඒවා ඒවට තමයි අර ඉස්සරහා තියෙන රූපය ඇදෙන්නේ. ඒකට ඇහැ හරියට චක්කු ප්‍රසාදේ නැති කෙනාට ඉස්සරහා තියෙන එක රූපයක්වත් පේන්නේ නැහැ. දැන් මෙතන තියෙන මේ කොළ කෑලි මේ තියෙන ඒවා Taman ඉස්සරහා gedara dore ඉස්සරහා තියෙන ඒවා ඔය ඇහැට ඇදිලා ඉන්න නම් ඇහැ හොඳ ආකාරයෙන් තියෙන්න ඕනේ. අන්ධයාට මොකක්වත් පේන්නේ නැහැ. ඒතර කනේ තියෙනවා නිකන් හරියට කම්බෙරේ කියලා කියන්නේ නිකන් ඒක නිකන් ගොළු බෙල්ලෙක් කිය අර ඒ වගේ ස්වභාවය. ඕකේ තියෙන පොඩි කෙඳි වගේක්. ඕකට තමයි ශබ්ද ඇවිල්ලා වදින්නේ. ඒතර කනට එන්නේ මොන රූපද? ශබ්ද රූප. ඇහැට එන්නේ මොන රූපද? වර්ණ රූප. ඇහැට එන රූප වලට කියනවා මොනවාද? වර්ණ රූප. ඇහැට කනට. ඊළඟ නාසයට එනවා මේ නහයේ තියෙන ලුකු රයක් වගේ එකක් ඇතුලේ. ඒකට තමයි අර තියෙන මේ ගන්ධය, ගඳ සුවඳ දැනෙන්නේ. ඒකට දැනෙනවා. ඒ චූටි සියුම්ද දැන් මල් ගහක් ළඟින් යනකොට නේද අර චූටි අංශය ඊළඟ නහයට වදින්නේ. නැත්තම් වදින්නේ නැහැ. අසුචි ගොඩක් ළඟින් යනකොට තමයි මේ මුත්‍රා ගඳ මල ගඳ එන්නේ නහයට එන්නේ අර චූටි අංශු නහයට ඇවිල්ලා වදිනවා. ඊළඟට දිවට දිවෙත් තියෙනවා ඒ රස දැයෙන ප්‍රදේශයන් ඒ තැනට තමයි ඒ ස්පර්ශ වෙනකොට ඔන්න දිවට රස කියන එක දැනෙනවා. කයට දැනෙනා මොනවාද ස්පර්ශයන්. දැන් ඔය කයට සීතල දැනෙනවා රස්නේ දැනෙනවා නේද ඊළඟට මధుරව කනවා දැනෙනවා මොන හරි ස්පර්ශ වෙනකොට දැනෙනවා ඇඳුම් ගෑවෙනකොට නේද සත්තු ගෑවෙනකොට මේවා දැනෙනවා ඒකට කියනවා පොට්ටබ්බ රූප කියලා. මොන රූපද? පොට්ටබ්බ රූප. එතකොට මනට එනවා ඊළඟට දැන් කයේ දැනෙන්නේ කොහාටද? හමට දැනෙනවා. දැනෙනවානේ අභ්‍යන්තර වශයෙන් උත් දැනෙනවා. හැබැයි අභ්‍යන්තර වේදනා දෙන බඩ රිදෙනවා නම් මනම් ඒවත් ඒවා තමයි. දැනෙන්නේ නැති තැන් තියෙනවා කයේ කෙස් වලට, ලොම් වලට, නියපොතු වලට දැනෙන්නේ අනිත් ඔක්කොටම දැනෙනවා. ඒක පැහැදිලිනේ. නියපොතු කපනකොට කියන්නේ ඇත්තටම නියපොතු වලට එහෙම දැවුණා නියපොතු කපන්න බෑ කෑ ගන්නවා කියන්නේ. නේද? හැබැයි දත් වලට දැයිනවනේ. දත් පණුව කනකොට එහෙම කෑ ගන්න. පේන ඒකේ තියෙනවා ඒවා දැයිනවා. අර මේ නියපොතුයි කෙසොයි ලොමුයි දැයින්නේ නැහැ. එතකොට මන කියලා එකක් තියෙන මන කියන ආයතනය මේ මනට එන්නේ ධම්ම රූප. මොන රූප දෙන්නේ? ධම්ම රූප. එතකොට ඇහැට එනවා වර්ණ රූප, කාන්ට එනවා ශබ්ද රූප, නහයට එනවා ගන්ධ රූප, දිවට එනවා රස රූප, කයට එනවා පොට්ටබ්බ රූප, මනට එනවා ධම්ම රූප. එතකොට මනට එනවා ධම්ම රූප කියලා කියන්නේ දැන් ඔන්න ධම්ම රූප කියන જાතියත් පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඊයේ අපි අපි දෝග ඊයේ අපි පපඩම් කෑවා කියලා. ඊයේ පපඩම් කෑවා නම් ඒ පපඩම් කනකොට ඇහෙන් දැක්කනේ අපි. එතකොට කන්ට චරස් ගාලා සද්ද ආවනේ. නහයට සුවඳ ආවනේ. දිවට රස ආවනේ ඊයේ. ඊයේ එතකොට පපඩම අල්ලමට දැවුණානේ. අද ඒක පපඩමක්වත් නැතුණාට ඒ ටික මතක් කරන්න පුළුවන් නේද? මතක් වෙලා ඉන්නේ. එහෙනම් අතීතයේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගත් ඒවා නැවත මතක් වෙනවා. නම් ඒවට කියන මොන රූපද? ධම්ම රූප. එතකොට හෙට මම මෙහෙම කරනවා කියලා හිතන ඒවත් මොනවාද ඒවා? ඒවා ධම්ම රූප. ඒවට කියන මොන රූපද? අනාගත ධම්ම රූප. අනාගත ධම්ම රූප. ඉතින් මෙන්න මේ විදිහට වර්තමානයේ දැන් ඉඳගෙන ඉන්නා හිටගෙන ඉන්නා ඒවත් ඒ ධම්ම රූපය වලින් තමයි වෙන්නේ. එතකොට දැන් පැහැදිලිව පේනවා මේ පින්නතුන්ට ලස්සන දෙයක්. මොකද්ද දෙකක් එකතු වෙලා තියෙනවා. මොකද්ද ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි. මොකද්ද ආධ්‍යාත්මික රූප? ඇස, කන, නාසය, දිව, කය, මන. බාහිර රූප ඇහැට ගෝචර වෙන වර්ණ රූප, කන්ට ගෝචර වෙන ශබ්ද රූප, නායට ගෝචර වෙන නේද? ගන්ධ රූප, දිවට ගෝචර රස රූප, ඊළඟට කයට ගෝචර පොට්ටබ්බේයි, මනට ගෝචර වෙන ධම්ම රූපයි. එතකොට දැන් 6යි 6යි කීයක් තියනවද? 12 සූත්‍ර පිටකයේත් එක්ක දැන් ඔන්න එතන රූප ප්‍රධාන දෙකක් අර ආධ්‍යාත්මික රූපයේ තියෙන ප්‍රසාදයට අර බාහිර රූප ඇදෙනවා. ඒකයි වෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම කණ්ණාඩියක් ගත්තොත් එහෙම කණ්ණාඩිය ඉස්සරහටත් අර රූප ටික ඇදෙන්නේ. ඒ වගේ තමයි ඇහැටත් ඉස්සරහ තියෙන රූප ටික ඇදෙනවා. ආන් ඒ වගේ ඇදෙන හැබැයි රූපයේ තියෙන මොකද්ද ඇදෙන්නේ? වර්ණේ පමණයි. වර්ණය විතරයි. එහෙම අනිත් ඒවා ඇදුනොත් එහෙම හොඳට තේ. දැන් ඇදුනොත් එහෙම අර කාන්දන් වගේ ඇවිල්ලා වදින්න ඕනේ. එහෙම වදින්නේ නැහැ. ඇදෙනවා වර්ණය ඇදෙනවා. දැන් දෙකක් එකතු වෙනවා. මොකක්ද එකතු වෙන්නේ? දෙකක්. මොකක්ද එකතු වෙන්නේ දෙක? ඇහැයි වර්ණ රූපයයි. කනයි ශබ්ද රූපයයි. නහයයි ගන්ධ රූපයයි. දිවයි රස රූපයයි. කයයි පොට්ටබ්බ රූපයයි. මනයි ධම්ම රූපයයි. මේ දෙක එකතු වෙනවා. බුදු පියාණන් දේශනා කරනවා දෙකක් එකතු වෙනකොට තුන්වෙනිය හට ගන්නවා කියලා. ද්වයන් පටිච්ච විඥානං සම්භවති. දෙකක් එකතු වෙනකොට තුන්වෙනියට ගන්නවා. ආන් ඒ තුන්වෙනියට කියනවා විඥානය කියලා. මොකද්ද කියන්නේ? විඥානය. විඥානය කියන්නේ එතකොට මේක හිත නෙවෙයි. විඥානය කියපුවාම මෙතන ඇත්තටම විඥානය කියලා කියන්නේ ශක්තියක්. හිත හදා ගැනීමට විඥානය අනිවාර්යෙන් අවශ්‍යයි. නමුත් විඥාණයට තනියම හිතක් හදන්න බෑ. එහෙනම් විඥාණයට හිතක් හදන්න නම් මොකද වෙන්න ඕන? විඥානය ඇති වෙන්නේම කොහොමද? රූප දෙක එකතු වෙන්න ඕන. එකතු වෙනකොට තමයි ඒක හටගන්නේ. ඒක පැත්තක ගිනි පෙට්ටිය තියෙනවා. අනිත් පැත්තේ ගිනි කූර තියෙනවා. මේ දෙක එකතු වෙලා ගහනකොට ගින්දරක් අට ගන්නවානේ. ඒ ගින්දර තිබ්බේ ගිනි පෙට්ටියේද ගිනි කූරේද? ඒ ගින්දර තිබ්බේ ගිනි පෙට්ටියේද ගිනි කූරේද? ගිනි පෙට්ටියේ තිබුණෙත් නෑ, ගිනි කූරේ තිබුණෙත් නෑ. මොකේද තිබුණේ? මේ දෙක එකතු වෙච්ච නිසා තමයි ගින්දර හටගත්තේ. එහෙනම් මේ දෙක එකතු වෙච්ච නිසා හටගත්ත ගින්දරක් තමයි දැන් තියෙන්නේ. ඒකට කියනවා එතකොට ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපය එකතු වෙච්ච ಗುಣ නිසා හටගත්තා වූ දෙයක් තියෙනවා. ඒකට කියනවා විඥානය. විඥානය කියන එකේ තේරුම තමයි දැනුවත් වෙනවා කියන එක. මොකද තේරුම? දැනුවත් වෙනවා. මොනවද දැනුවත් වෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස මේවා දැනුවත් වීමේ ශක්තියක් එතන තියෙන විඥානය. දැන් ඔයත් බලන්නකො මේ මංගත් මගේ අතේ තියෙන දැන් මේ අහන අයත් හිත බලන්න තමන් ඉස්සරහා තියෙන රූපයක් මොකක් හරි. පේනවනේ මොන හරි දෙයක්. දැන් මේ රූපේ දිහා බලන්නකො තමන්ගේ ඉස්සරහා තියෙන. ඒ රූපේ දිහා බලනකොට මොකද වෙන්නේ? ඇත්තන්ගේ ඇහැයි මෙතන තියෙන වර්ණ රූපය දෙක එකතු වෙනවා. දැනුවත් උනේ දැන් ඇහැද එහෙම නැත්නම් වර්ණ රූපයද මේ ඉස්සරහා තියෙන රූපයද දැන් ඔයාලා දැනගත්තේ. දැනුවත් උනේ. ඉස්සරහා තියෙන රූපය මිසක් ඇහැ ගැන නෙවෙයි. මේ රූපය ගැන දැනුවත් වුණා. ආන් ඒ ශක්තියට කියනවා මොකද්ද? විඥාන. දැන් තුනක් එකතු වෙලා තියෙනවා. කීයක්ද එකතු වෙලා තියෙන්නේ? එතකොට මොකද්ද තුන? ඇහැයි වර්ණ රූපයයි විඥානයයි. ඒ විඥානය අර ඇහත් එක්ක හටගත්තේ ඉඳ නමක් දානවා. ඒකට චක්කු විඥාන කියලා. ඒකට දානවා චක්කු විඥාන කියලා. එතකොට චක්කු විඥාන කියලා දැම්මට එක විඥානයයි තියෙන්නේ. හටගන්න තැන අනුව තමයි අර ඒ ආධාර කරපු ඉන්ද්‍රිය අනුව එකට නමක් දානවා. ඇහැනම් චක්කු විඥානය, කනනම් සෝත විඥානය කියලා. ඒතර විඥානය කියවට බය වෙන්න එපා. මොකද විඥානය කියන්නේ? විඥානය කියන්නේ දැනුවත් වුණා. රූපය දැනුවත් වුණා, ශබ්දය දැනුවත් වුණා කියන ශක්තිය. දැන් තුනක් එකතු වෙලා තියෙනවා. මේ තුනේ එකතුවට කියනවා බුදු පියාණන් වහන්සේ තින්නම් සංගති පස්ස. තුනේ එකතුවට මොකද්ද කියන්නේ? පස්ස. ස්පර්ශය. එහෙනම් පස්ස පච්චයා වේදනා නේද? එහෙනම් සංඥා, චේතනා, මනසිකාර ඔන්න නාම ධර්ම ටික හටගන්නවා. නාම කියලා කියන්නේ අරමුණ නැමෙන චෛතසික සමූහයක්. අභිධර්මයේ 52ක් තියෙනවා. නේද? නමුත් මේකේ අවම වශයෙන් සූත්‍ර පිටකේ පහක් වෙනවා අභිධර්මයේ හතක් වෙනවා. ඉතින් අපි පහ ඉගෙන ගමුකෝ මූලික අය ඇති. මොනවාද එතන තියෙන්නේ නම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාය. දැන් හිත ගැන අවබෝධ කරගන්න හිත ඇතුලේ මොනවාන් තියෙන්නේ කියලා දැනගන්න ඉපේ. ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට බලාගෙන ඉන්නවා කියන තැන තමයි මේ තියෙන්නේ මේක. මේ රූපේ දිහා බලා ඉන්නවා. මොනවාද තියෙන්නේ? ඇහැ තියෙනවා, වර්ණ රූපේ තියෙනවා, චක්කු විඤ්ඤාණය තියෙනවා. මේ තුන එකතු වුණාම ස්පර්ශය එහෙනම් වේදනා සංඥා චේතනා මනසිකාර. වේදනාවෙන් තමයි මේකට මනාපනම් සුඛයි කියලා අල්ලන. අමනාපන දුකයි කියලා ගන්නවා. සමහර ඒවා මනාපත් නැහැ, අමනාපත් නැහැ. එතන අදුක්කම සුඛයි. සංඥාවෙන් තමයි මේක වටාත්තක්, මේක අහවල් එකක්, බෝතලයක්, පෙට්ටියක් කියලා හඳුනා ගන්නවා. ඒක තමයි සංඥා. චේතනාවෙන් තමයි වැඩේ කරගන්නේ අපි. මොකද්ද වැඩේ කරගන්නවා කියලා කියන්නේ? කර්ම අදා ගන්නවා. චේතනාවෙන් මොකද කරන්නේ? චේතනාම් වික්කවේ කම්මං වදාමි. මේක දිහා බලාගෙන අර දෙවෙනියට කියන වේදනාව වේදනාවට මනාපනම් සුඛයිනේ. සුඛයි නම් ඇලීලා මේක දිහා බලාගන්න. නැත්තම් ගැටීලා මේක දිහා බලා ඉන්න. නැත්තම් අදුක්කම සුඛයෙන් මේක දිහා බලා ඉන්න. ලස්සනයි, හොඳයි, මනමයි, අපේ ගෙදර ගෙනිච්චනම් හොඳයි කියලා ඔය රූප දිහා බලන්නේ. ආන් ඒක තමයි කියන්නේ. ඒක මනාපයෙන් බලා ඉන්න, එක්ක අමනාපයෙන් බලා ඉන්න. ඒතර මනාපයි කියන්නේ එතන අවිජ්ජාවට යනවා නැත්තම් අමනාප වුණත් දෝමනස්සට යනවා. දැන් කෙලස් නෙවෙයිද? අවිජ්ජාව වුණත් කෙලසයක්, ව්‍යාපාද වුණත් කෙලසයක්. මානසිකාරයෙන් මොකද්ද කරන්නේ? මේ ඔක්කොම එකතු කරලා වැඩ කරනවා. වැඩ කරනවා කියලා කියන්නේ ස්පර්ශ වුණාම, ಗುಣ ගමම්ම වේදනා, සංඥා, චේතනා ඔය ඔක්කොටම යොමු කරලා හරියට අර බෙල්ට් එකක් දාලා වගේ මේ කට්ටිය ඔක්කොම එකතු කරලා කරකවනවා. හැබැයි කරකන්නේ හොඳ පැත්තට නෙවෙයි. කොහාටද කරකන්නේ? යෝනිසෝ මනසිකාරයද සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාත්මක වෙන්නේ අයෝනිසෝ මනසිකාරයද? අයෝනිසෝ මනසික. යෝනිසෝ මනසිකාරයේ ක්‍රියාත්මක වෙන නම් අපි කවුරුවත් සතරක් පායට යන්නේ නැහැ. එහෙනම් මේ සසරේ අපි යනකොට අපේ හිත ස්වභාවිකව වැඩ කරන්නේ කහටද? අකුසලයේ පැත්තට. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය යන. ඉතින් මෙන්න මේ දිහා බලාගෙන ඉන්නකොට මේ කතන්දරේ ඔක්කොම වෙලා නේද එහෙනම්? ඇහැ තියෙනවා, වර්ණ රූපය තියෙනවා, චක්ක විඥානය තියෙනවා, නාම ධර්ම ටික වැඩ කරනවා. මේක දිහා බලලා ඉන්න ඔන්න ඔය ක්‍රියාවලියට තමයි හිත කියන්නේ. දැන් කොතනවත් තැනක් තියෙනවද දැන් හිත තියෙන තැන? නෑ නේ. හිත කියලා කියන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික රූපයි, බාහිර රූපයි, විඥානයයි, නාම ධර්මයි ක්‍රියාත්මක වෙන යම් කිසි තැනක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරීත්වයට තමයි සිත කියලා කියන්නේ. එහෙනම් මේ ක්‍රියාකාරීත්වය තුළ එක්ක අපි බලාගෙන ඉන්නේ. නේද? බලාගෙන ඉන්නකොට ඒක සිද්ධ වෙනවා. අහගෙන ඉන්නකොට වෙන්නේ නැද්ද? කනයි ශබ්දයයි නේ. එතකොට මොනාරි දැන් ස්කනයි ශබ්දයයි මේ දෙක එකතු වෙනකොට හදගන්නා විඥානය. මොකද ඒ විඥානයට කියන්නේ සෝත විඥාන. තින්නම් සංගති පස්සව තුනක් එකතු වීම ස්පර්ශයයි. වේදනා, සංඥා, චේතනා, මනසිකාරාණ නාම ධර්ම ටික හටගත්තා. තව අභිධර්මයේ දිහට ජීවිතේන්ද්‍රිය ජීවත් වෙන්නත් ඕනේ, එකග වෙන්නත් ඕනේ ඒවා තියෙනවා. ඉතින් මෙතනදී මොකද වෙන්නේ? වේදනාවෙන් අපි සින්දුවක් අහනවා කියලා හිතන්නකෝ. ඔයත් සින්දුව අහනව නේද? ඈ සද්ධාන්නේ දැන් සින්දු අහනකොට සමහර ඒවා කැමති නේද? මනාපන මොන වේදනාද? සුඛ වේදනා. අමනාප සින්දුවක් අහනවනම් දුක්ඛ වේදනා. ආන් ඒක තමයි. මනාපත් නැහැ සමහර ඒවා අමනාපත් නැහැ. ඒකට අදුක්ඛම සුඛ. මේ මේ සින්දු අහවල් ගාවේ කයාගේ අහවල් කෙනායි කියලා අඳුරගන්නේ අර සංඥාවයි. චේතනාවෙන් තමයි ශානියම සින්දු හොඳ සින්දු කිය කිය. ඒකට ඕනනම් තවත් ඉතින් හිත හදාගෙන හිත પરම්පරාවක් හදාගෙන බෙරච් ගගා සින්දුව කටිනුත් තව කිය කිය යනවා. දැන් මේ යන්නේ කොහෙද? එහෙම කිය කිය යනකොට යන්නේ කොහෙද? අවිජ්ජාවයි දෝමනස්සයි. සසර යනවද නැද්ද? මේ සසර යන හැටි යන්නේ. ඔය ඔය කතාව සසර යනවා. ඉතින් ඕක තමයි උඩුගම් බලා පේනන්න තියෙන්නේ. එතකොට දැන් මෙහෙම වෙනකොට මෙතන සම්පූර්ණයෙන් මොකද වෙන්නේ පින්නතුනේ මානසිකාරය ක්‍රියාත්මක වෙන්නේ අයෝනිසෝ. අයෝනිසෝ මානසිකාරය. එතකොට දැන් මේ යෝනිසෝ කරන්න මොකද්ද කරන්න ඕනේ? අර ඇහෙනකොටම මේක සිතක ක්‍රියාකාරීත්වයක් පමණයි කියලා දැක්කනම් නැවතන නේද සිතක ක්‍රියාකාරීත්වයක් කියලා විතරයි දැක්කනම් එහෙම යන්නේ අපි බලමු අනිත් ටිකක් හැදෙන හැටි කණෙන් එනනම් අහන කොටත් එහෙම වෙනවා නහයෙන් ගඳ සුවඳ එනවා නහයට ගඳ සුවඳ එනවා දෙකක් එකතු වෙනවා මොන විඥානේද හටගන්නේ ගාන විඥානය ගාන විඥානය ඒතර තින්නම් සංගතිපස්සෝ වේදනා සංඥා චේතනා මනසිකාර ඔන්න නාම ධර්ම ටිකක් හටගත්තා සමහර ගන්ධයන් උඩ ගඳ කියපුවම ගඳ සුවඳ දෙකට මනාපද නැන්ද? මනාපයි. සමහර ඒවාට අමනාපයි. එතකොට මේ ගඳ මල් සුවඳක්ද අසුචි ගඳක්ද කියලා අඳුනගන්නේ මොකෙන්ද? චේතනාවයි. සුඛයි දුකයි ඕන එකක් අඳුර ගන්නවා වේදනාව එතනදී ඒ ගඳ සුවඳ අපේ චේතනාවේ මෙන්න මේ අහවල් මල් සුවඳ අහවල් අසුචි ගඳ මේ විදිහට අපි අඳුන ගන්නවා චේතනාවෙන් කරන්නේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ගල අර ඉහළට අදිනා නේද අපි ආ ඒක තමයි චේතනාවෙන් කරන්නේ. හා සුවඳ පුදුම සුවඳක් පේන කියලා ඇද ඇද ඉන්නේ. ආ ඒක තමයි. පපෝයි ගඳ කීකත් අදිනව නේද? ඈ දෙකම එකයි. ඇද්දත් කොහොම ඇද්දත් ඒක චේතනාවෙන් ක්‍රියාත්මක වෙනවා. එක්ක අවිජ්ජා එක්ක ව්‍යාපාද. එතකොට දෙකක් තියෙනවා මෙතන. ඊළඟට පැහැදිලිව පේනවා එතනදී එහෙනම් චේතනාවෙන් තමයි එහෙම කරන්නේ මානසිකාරයෙන් කරන්නේ මේ ඔක්කොම වැඩ කරගෙන යනවා. ඉතින් ගඳ සුවඳ ඉදෙනවා කියන කොටත් ඒ සිද්ධිය සිද්ධ වෙනවා. හොඳයි. ඊළඟ තියෙන රස විඳිනවා. අන්න දිවයි රසය එක තියෙන මොන හරි කෑමක් තියෙනවා. Taman කැමති කෑමක් තියෙනවා කියලා හිතන්නකො. ඈ කරවිලයි පරිප්පුයි තියෙනවා. දැන් අපි හිතමු කෙනෙක් කරවිල වලට දැන් ස්පර්ශලන් තියෙන්නේ. ජීවහා විඥානය හට ගන්නවා. දිවයි රසය එකතු වුනහම ජීවහා විඥානය. ජීවහා විඥානය කියලා කියන්නේ අර රස පිළිබඳ දැනුවත් වීමේ ශක්තිය. ස්පර්ශ වුණා පස්සේ වේදනා වේදනාවේ මොකද කරන්නේ? මේකට මනාපනම් පරිප්පුවට මනාපනම් මොන වේදනාවද? සුඛයි. කරවිල වලට අනවමනාපන දුකයි. පරිප්පුයි කරවිලයි කියලා පරිප්පුයි කරවිලයි කියලා අඳුනගත්තේ මොකෙන්ද? චේතනාව. මේ මේ සංඥාව. චේතනාවෙන් කරන්නේ කොහොමද? මම කැමති නම් කැමැත්තෙන් හා නියම පරිප්පු කියලා මොකද කියන්නේ? රසයෙන් කාගෙන අපෝ කරවිල තමයි අදත් වෙලා තියෙන්නේ කියලා බැන බැන කනවා අකමැත්තේ. ආන් ඒක තමයි අකමැත්තෙන් කනවා කියලා. මානසිකාරයෙන් කරන්නේ මේ ඔක්කොම වැඩ කරන එක. මේක තමයි වෙන්නේ. එතකොට රස විඳිනවා කියන සිතක් එතන සකස් වෙනා නේද එහෙනම්? එහෙනම් රස විඳිනවා කියලා කියන්නේ හිත සකස් වෙන්නේ දිවෙන් විතරද? නෑ දිවත් ඕනේ, රසත් ඕනේ, විඥානයත් ඕනේ, නාම ධර්ම ටිකක් ඕනේ. ඕන්න ඒ හිත තමයි තියෙන්නේ එතන. ඊළඟට අනෙත් එක තමයි දිව අනිත් එක ඇස කන නාසය දිව නේද දැන් අපි කතා කරේ ඊළඟට තියෙනවා කයනේ දැන් කයයි මොකක්ද දෙන්නේ අනිත් පැත්තට පොට්ටබ්බ රූපේ දෙක එකතු වෙනවා. එතකොට කාය විඥානය හට ගන්නවා. අන් අර පොට්ටබ්බේ ගැන දැනුවත් වීම. කාය විඥානය. ඒතර කාය විඥානය හට ගන්නකොට මේ මේක තමයි සීතල, මේක තමයි රස්නේ. නේද? ඕන එකක් අපි මේ විදිහට අඳුනා ගන්නවා. මේ දැනුවත් වෙනවා. දැනුවත් වෙනකොට ස්පර්ශයතන පස්ස වේදනාවෙන් කරන්නේ මේකට මනාපනම් සුඛයි, අමනාපනම් දුකයි. රස්නේ වෙලාවකට සීතල, මනාපද, අමනාපද? මනාපයිනේ. රස්නේ වෙලාවට තවත් ප්‍රශ්නාවක් තියෙනවා එකට. ඒකම නාපයි. එතකොට දුක්ඛ වේදනා. අදුක්කම සුඛත් තියෙනවා. මනාපත් නැහැ, අමනාපත් නැහැ සමහර වෙලාවට. ඉතින් ඒකටත් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අර ඉස්සලා කෑම ගැන බලන්නකෝ. හැම නේද? පරිප්පු කන්න කැමති කෙනාට පරිප්පු සුඛ වේදනා. කරවිල කන්න අකමැති කෙනාට කරවිල දුක්ඛ වේදනා. හැමදාම කන බත් සැපත් නැහැ, දුකත් නැහැ. ඒක කනවා නේද? ඒක තමයි අදුක්කම සුඛාන්. ඒ වගේ අදුක්කම සුඛයට ගන්නකෝ උදාහරණයක්. ඉතින් මෙතනත් එහෙමයි කයටත් ඔයගේ කැමතිත් නැහැ අකමැතිත් නැහැ ඒවා වේදනක් තියෙන. එතකොට වේදනා කියනවා. සංඥාවෙන් තමයි මේක රස්නේද සීතලද මధుරවා කනවද මොකද්ද කියලා අඳුනා ගන්නවා. චේතනාවෙන් කරන්නේ මේ ඔක්කොම වැඩ කරනවා. වැඩ කරනවා. චේතනාවෙන් කරන්නේ ඇත්තටම මේ ඒ කියන්නේ චේතනාවෙන් කරන්නේ මේ ආ නියමයි හොඳයි කියලා මේ ලස්සනයි හොඳයි මනවයි කියලා අපි අර වගේ ගත්තා වගේ මෙතනත් හරි හොඳ ස්පර්ශයක් කියලා අර විඳින්නේ. ආන් ඒක තමයි චේතනාව වෙන්නේ. මානසිකාරයෙන් කරන්නේ වැඩ කරන එක. චේතනායනේ වැඩ කරවන්නේ ඔක්කොම ටික මානසිකාරය. එතකොට මේ ටික වැඩ කරනකොට ආන් අපිට මොන හරි ස්පර්ශයක් දැනෙනවා කියන සිත සකස් වෙනවා. ඊළඟ අන්තිම සිත තියෙනවා මොකද්ද? මනත් එක්ක තියෙනවා. මනයි ධම්ම රූපය එනවා. මනෝ විඥානය සකස් වෙනවා. දැන් තුනක් තියෙනවා. ඒකට කියනවා තින්නම් සංගතේ පස්සෝ. වේදනා, සංඥා, චේතනා, මනසිකාර. වේදනාවෙන් කරන්නේ මේකට මනාපනං සුඛයි, අපන අනමන අමනාපන දුකයි මනාපතමනාපත් නැත්නම් අදුක්කම සුඛයි. සංඥාවෙන් කරන්නේ මේක මොකද්ද කියලා නේද? හඳුනා ගන්නවා මේක මොන විදිහේ චේත් මේ සිතුවිල්ලක්ද එහෙම නැත්නම් ධම්ම රූපයක්ද? චේතනාවෙන් කරන්නේ කැමති නම් කැමැත්තෙන් හිත හිතා ඉන්නවා. අකමැති නම් අකමැත්තෙන් ඒත් හිතනවා නේද? ඇත්ත වැඩිපුර හිතන්නේ අකමැති දේවල්ද කැමති දේවල්ද? දෙකම හිතනවා නේද? ඒ හිත හිතා ඉන්නවක තමයි. කැමැත්තෙන සිදෙනවා අකමැත්තෙන සිදෙනවා. මානසිකාරයෙන් කරන්නේ මේ ඔක්කොම වැඩ කරවල ක්‍රියාත්මක වෙන එක. එනවා හිතනවා. ඒතකොට ඇවිදිනකොටත් එහෙම කැමැත්තෙන් ඇවිදිනවා අකමැත්තෙන් ඇවිදිනවා. දැන් අපි විනෝදචාරිකාවක් යනකොට යන ඇවිදිල්ල කැමැත්තෙන් දකමැත්තෙන්. ඉවරෙලා එනකොට ඒක අකමැත්තෙන් එපා වෙලානේ. ඒක අකමැත්තෙන් ඇවිදින. ඉතින් මේ චේතනාව තමයි. චේතනාම් වික්කවේ කම්මං සාදා. මෙතින් ඒකෙන් වෙනවා. එහෙනම් දැන් පැහැදිලි මේ හිතක් සකස් වෙනවා කියන කාරණාව. මොකද්ද හිතක් සකස් වෙනවා කියලා කියන්නේ? ආධ්‍යාත්මික රූපයි, බාහිර රූපයි, විඥානයයි, නාම ධර්ම ටිකයි වැඩ කරනවා කියන තැන තමයි හිත තියෙන්නේ. එතකොට මන කියන්නේ මෙතනදී ආයතනයක් විතරයි. විඥානය කියන්නේ අර හිත ඇති කරන ශක්තියක්. එහෙම නැත්නම් මේ දැනුවත් වීමේ ශක්තිය. හිත කියලා කියන්නේ ආධ්‍යාත්මික රූපයයි, බාහිර රූපයයි, විඥානයයි නාම ධර්ම ටික එකතු වුණාම වෙන වැඩේ තමයි හිත. ඒතර ඇහෙන් වැඩක් වෙනවනේ මොකක්ද ඇහෙන් වෙන වැඩේ? බලනවා කියන. ඒ වැඩේ ක්‍රියාකාරීත්වයේ සිත. කන අහනවා කියලා එකක් සිද්ධ වෙනවා. ඒ අහන ක්‍රියාකාරීත්වය තුළ තමයි ඔය ඔක්කොම තියෙන්නේ. නාසයෙන් ආග්‍රහණය කරනවා. එතන සිතක් තියෙනවා. දිවෙන් රස විඳිනවා, ස්පර්ශ ලබනවා, හිතනවා, යනවා. ඒ මනෙන් තමයි වැඩිපුරම තියෙන්නේ. කනවා, බොනවා, යනවා, එනවා ඔක්කොම මනෙන් එන්නේ. එතකොට මේ පැහැදිලිව පේනවා මෙතනදී ඔයත්තන්ට එහෙනම් මේ හිත අපි තේරුම් ගන්න ඕනේ. අවබෝධ කර ගන්න ඕනේ. දැන් හිතේ ව්‍යුහය පැහැදිලිනේ. ඈ හිතේ ව්‍යුහය වචන මතක නැතුණාට කමක් නැහැ. එතකොට මෙතනදී අපේ හිතක් සකස් වෙනකොට මේ හිත උපාදානය වෙලා භවයට යන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. තණ්හා වුණා නම් වේදනාවෙන් තණ්හා වුණා නම් වේදනාපච්චය තණ්හානේ. පටිච්චසමුප්පාදේති වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති දැන් ඔන්න අපි සසර යන ගමනක් තියනවා මෙතන දැන් අපි රූපයක් බලලා ආ හරි ලස්සනයි නේද මේ જાති එකක් අපේ ගෙදර ගිනිච්චනම් හොඳයි හොඳයි මැනවයි කියලා අපි හිතනවානේ ශබ්දයක් ඇහුණත් එන ලස්සන සින්දුවක් අනේ මේ જાතිය එකක්. දැන් මෙහෙම හිතනකොටම ඔය අපි දන්නේ නැති වුණාට ඔතන ඇති වෙනවා දෙයක් මොකද්ද? මෙන්න මේ එන රූපය බැලීමට කැමැත්තක් ඇතිවීම නිසා ඇති වෙන එතන තෘෂ්ණාව. මොකද ඇති වෙන්නේ? තෘෂ්ණාව ඇති වෙනවා. නැවයත්තෝ මේ තියෙන මොන හරි රූපය දිහා බලා ඉන්නකොට මේක ලස්සනයි හොඳයි මනවයි කියලා අර මගේ කරගන්න ඕනේ චේතනාව ඇති වෙනකොටම මගේ කරගන්නවා කියලා කියන්නේ නැවත බැලීමේ කැමැත්ත ඇති වෙනවා කියලා කියන්නේ එතන තණ්හාව ඇති වෙනවා. තණ්හාව විතරක් නෙවෙයි උතන ඇති වෙන්නේ අවිද්‍යාවත් ඇති වෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ මේක දුකක් කියලා දන්නේ නැහැ. ඇහැක් හැදුවොත් දුකයිද සැපයිද? දැන් ඔය ඇත්තන්ගේ මං අහනවා දැන් ඇහැක් හැදුවනේ මේ සැරේ. ඇහැ වයසට ගියාද නැන්ද? ඇහැට ලෙඩ හැදුන්නේ නැන්ද? ලෙඩ හැදුණා නේද? ඇහැට ලෙඩ හැදුනා, ඇහැ වයසට ගියා. නෑ ඇහැට කන්නඩි දාන්නයි කියලා කිව්වේ නෑ නිස්සල්ල. ඇහැට සුද වැදිනවා, ඔකට කාච දාන්න එනවා. එහෙනම් ඇහැක් හදපුවම මේ හැදුවේ දුකද සැපද අපි? දුකක් හදලා තියෙන්නේ. ඉතින් ආයෙ පාරක් ඉපදිලා ආයෙ පාරක් හැදුවත් එච්චරයි. එහෙනම් මේක දන්නේ නැති හින්දා තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව එහෙනම් එහෙනම් දුක්ඛය දන්නේ නැහැ. මේකට හේතුව තණ්හාව නේද? ඒක දන්නේත් නැහැ. අවිද්‍යාවේ තණ්හාවයි හින්දා අපේ කැමැත්තෙන්දම මේ ඇහැ හදාගත්තා. ඇහැ විතරක් හදාගත්තේ. කන, නාසය, දිව, කය, මන මේ ඔක්කොම හදන්නේ අපේ කැමැත්තෙන්. ඒ හදන්නේ කැමැත්තෙන්, ඒ කියන්නේ තෘෂ්ණාවෙන්, ඒක ඇතුලේ අවිද්‍යාව තියෙනවා. ඒතකොට අවිද්‍යාවයි තෘෂ්ණාවයි එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. දැන් එහෙනම් රූපයක් දිහා බලනකොටම ලස්සනයි හොඳයි මනවයි කිය කියා යනකොට මොකද වෙන්නේ? අපේ එක්ක අවිද්‍යාවට යනවා හොඳයි මනවයි කියපුවම අභිජ්ජාටනවා. ඒක දැකපු ගමන්ම තව ටිකක් වෙලා යනකොටම දෝමනස් වෙනවා. දැන් අපි හිතමු ලස්සන කාන්තාවක් පුරුෂයෙක් ඉන්නවා කියලා. එයා දිහා බලනකොටම ලස්සනයි කියලා හිතනකොටම තව ටිකක් වෙලා බලා ඉන්නකොට ඔන්න පේනවා මූණ නේද? නහය ඇදයි, කට ඇදයි, ඇහැ ඇදයි, කොන්දේ හොඳ නැහැ. කොණ්ඩේ පැහිලා නම් මනම් පේනවා. එහෙනම් අර අභිජ්ජාව මොකද උනේ? ව්‍යාපාදයක් බවට, දෝමනස්යක් බවට පත් වෙනවා. කොඩි වෙලායි නේද කියේ? එක්ක අපි බලා ඉන්නකොට අභිජ්ජාට දෝමනස් වෙනවා. දැන් මේ දෙක තමයි අපි සසරේ ආරයි යන්නේ. ප්‍රධාන දෙක මොකක්ද? අවිජ්ජාවයි දෝමනස්සය. එන හිතක් ඇති වෙනකොටම අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම සාමාන්‍ය පුජ්‍යලයන් හැම කෙනෙකුටම ධර්මයේ දන්නේ නැත්නම් එක්ක අවිජ්ජාවට යනවා එක්ක දෝමනස්සයට යනවා. එහෙනම් යම් කෙනෙක් අවිජ්ජාවට දෝමනස්සයට යනවා නම් බුදු පියාණන් ආදේශනා කරන මේක හිතෙන් ඇති වෙන අකුසලයක්. අකුසලයක්. ඉතින් මේකට යනවා නම් මේක අකුසලයක් තුළ සාමාන්‍ය කෙනෙකුට පෙන්වතුනි මතක තියාගන්න අකුසල චිත්තයක යම් කෙනෙක් මැරුණොත් එයා උපදින්නේ කොහෙද? සතර පායි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිළිගත්තත් නැතත් කරන්න දෙයක් නෑ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අකුසලයකින් මැරුණොත් ඉපදෙන්නේ කොහෙද? සතර අපායමයි. අකුසල චිත්තයකින්. අය වගේම භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා මිනිසෙක් කියලා ඉපදුණු අපි නැවත මිනිසෙක් වෙනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් ආස බලනවා. ඒ කියන්නේ අර විය ගහක් කැඩිලා යන්න ඕනේ මොහොතට. යන්නේ නැහැ. මොකද වෙලෙම දිරනවා. ඒ තරම් මොහොතට කියන්නේ ඇලේටවත් යන්නේ නැති තරම්. එහෙ ගියපුවාම අර එක හැක් තියෙන කැස් බෑවේ කවුරු 100කට සැරේ එනුඩට එන්නේ. එන්නේ නැහැ. ඉතින් ආවත් අර විය ගහේ සිදුරෙන් බලන්නත් එපා. හඳ පායලා තියෙන්නත් ඕනේ පුන්සඳ. ඒ කියන්නේ වෙන්නේ නැහැ කියන එක කියන්න බැරි හින්දා ඒ තරම් දුර්ලභයි කියලා කියලා තියෙනවා. ඇයි? අපේ හිතේ ඇත්තෝක නේද? දැන් ඔක බොරුවක්ද? දැන් ඔය ඇත්තන්ගේ මං නිකන් අහනවා. ඔය ඇත්තෝ දැන් වාහනයක යනවා. වාහනයක යනකොට මේ ගොඩක් අපේ හිතේ පුරුදු කරලා නැති ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. මේ විහිළු කරලා සෙල්ලම් කරන්න බෑ මේ වැඩෙත් එක්ක. ඔන්න වාහනේ හැප්පෙන්න යනවා. ඈ දුන්නු දාන මතක් වුණේ කාටද? මම මෙහෙම දන් දුන්නා මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම විහෙර විහාරස්ථාන හැදුවා නෑ නේද ඒ වෙලාවේ මැරුණොත් එහෙනම් තරහ එන්නේ නේද මැරෙයි අර අර මිනිස්සයාට තරහ කරනවා ඒ හැප්පිච්ච ඒවා ඔක්කොම ධර්මයේ දේරුම් ගත්ත කෙනා අවබෝධ කරගත්ත කෙනා සතර අපායේ මිදිච්ච කෙනාට එහෙම වෙන්නේ නෑ එයාගේ චිත්ත වීතිය එහෙම වෙන්නේ නෑ එයාට තියෙන වාසිය එකයි මොකද මේ ක්‍රියාවලිය අවබෝධ කරගෙන තියෙනවා මේ හිත හැදෙන ක්‍රියාවලිය මෙතන මේ සිතක් විතරයි. මේ රූපය දැක්කට පස්සේ මෙතන ක්‍රියාත්මක වෙනවා මොකද? සබා ධර්මයේ ක්‍රියාකාරීත්වය. එයා හදන්න දෙන්නේ එයාට බේරෙන්න පුළුවන්. අනෙක් කෙනාට බේරෙන්න එයා දන්නේ නැහැ. වෙන වෙන චිත්තයක් එන්න එනවා කියන එක හරි කලාතුරකින්. ඔය ඔය ඇත්තන්ට gedara dole එදිනෙදා වැඩ කරනකොට ජීවිතේ බාන වැඩිපුරම කුසල් පින්සිතවිලිද හිතට එන්නේ කුසල්ද එහෙම නැත්නම් වෙන මොන හරි විකාරද කියලා බලන්න. එදින්දා ජීවිතේ. එහෙනම් අන්න එතන තමයි භයානකම තියෙන්නේ. අපි කමඨහනක් වඩන්නේ නැත්තම් යම් කිසි විදියකට භාවනාව ප්‍රගුණ කරන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරයක් පවත්න්නේ නැත්නම් මේ යෝනිසෝ මනසිකාරය පවත්වන එක අමාරුද ලේසිද? අමාරුයි. ලෝකේ දෙන අමාරු වැඩි. ඔක්කොම කරන්න පුළුවන්. ගෙවල් හදන්න පුළුවන්, දොරවල් හදන්න පුළුවන්, ගෙවල් දොරවල් හදන්න පුළුවන්, යාන වාහන ගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, දේපල හම්බ කරගන්න පුළුවන්, සල්ලි ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි නිවන් දැකින වැඩි ඔක්කොටම වඩා අමාරුයි එක්කම අතහැරලා හිතත් එක්ක තැන්න ගණ දෙනවක් තමයි තන තියෙන්නේ. හිත යථාර්ථය තේරුම් ගත්තා නම් අවබෝධ කරගත්තා නම් පුදුමාකාර නිවීමකටපත් වෙනවා. ඒතර හිත සකස් වෙන හැටිත් භවයට යන්න සකස් වෙන හැටිත් මම පෙන්වනවා. ඒක නිරුද්ධ වෙන හැටිත් පෙන්වනවා. ඒතර මොකද්ද කරන් තියෙන තමන්ට කැමති එකක් තෝරගන්නයි තියෙන්නේ. එතනනේ කොහොමද අපි යන්නේ කියලා දැනගන්නවා කොහොමද අපි බේරෙන්නේ කියලා දැනගන්නවා. දැන් හිතට දෙනවා මෙහෙම ගියොත් මෙහෙම වෙනවා මෙහෙම ගියොත් මෙහෙම වෙනවා. එහෙනම් හිත යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවන්ත පුජ්‍යලා තේරුම් ගන්නවා මේ විදිහටයි ගන්න ඕනේ කියලා. ඉතින් මේ කුසල සිතුවිලි මතක් කරගන්නවා කියන එක ලේසි නෑ. භාවනා පුරුදු කරපුවාම භාවනා පැත්තටම යනවා. අපේ හිත කියනවා නෑ නෑ එහෙම වෙන්නේ නෑ කියලා. නමුත් එහෙම වෙනවා. මොකද හිතේ එක්ක අවිජ්ජාව එක්ක දෝමනස්. ඔය දෙකමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ රූපයක් දකිනකොටම අපි අභිනන්දනය කරනවා. රූපය තව තව සතුට හොයනවා. ප්‍රකාශ කරනවා ඒක බැහැ ගන්නවා. අභිනන්දති, අභිවදති, අජෝසායතිත්ති. ඒ කියන්නේ අපි රූපයක් දැක්කනම් අපි දැන් රූප එක එක ඒවා ඔහොම බල බල බල බල බල බල ආ හොයන්න අපි කැමති වෙන්නේ නැහැ දැන් අපි ගත්තොත් එහෙම ටීවී එකේ තියෙන අර රිමෝට් එක අරන් ඔබ ඔබ හොයන්නේ කැමති එකද අකමැති එකද? කැමති එක. ඒක හොයලා මොකද කරන්නේ? කැමති එක හම්බුනාම ආ මං හොයපු එක හම්බුණා කියලා ප්‍රකාශත් කරනවානේ. මේ ටෙලි නාට්‍යයක ඇමති කියනෝ කියලා කියන්නේ. ඒක කවුරුවත් නැත්තම් හිතෙන් කියා ගන්න ඒ මොහොතේම තමන් කැමති එක හම්බුණා. ඒකේ බැහැ ගන්නවනේ ඊළඟ දවසේ තතහමාට අටහමාට වගේ. හ්ම් බැහැ ගන්නවා. එහෙනම් එතනදී නන්දියක් ඇති වෙනවාමයි. නන්දිය කියන්නේ මොකද්ද? තණ්හා. එහෙනම් උපාදානයක් ඇති වෙන්නද තණ්හා ඇති වුණා නම්? තණ්හා පත්‍ය තණ්හා ප්‍රත්‍ය කරගෙන උපාදාන වෙනවා. උපාදානය කියන්නේ හරියට account එකක් වගේ. account එකට සල්ලි දා ගන්නවා. මොකක් කරන්නේ? ඊළඟ සැරේ ගෙයක් හදාගන්න. තේරෙන්නේ? ඉතින් එක එක විදිහට තමයි ඒකේ හැදෙන්නේ. තමන්ගේ ಜಾති හැදෙන්නේ මේ භවයට අනුව. මොකද්ද භවය කියන්නේ? ගතිය. තමන් ඉන්දියාප්ප කණ්ඩ කැමති නම් ඉන්දියාප්ප කණ්ඩ තමයි කීයක් හරි ගිහින් දාගන්න. එහෙනම් ඉන්දියාප්ප කණ්ඩ ගෙයක් හදනවද නැද්ද? හදනවා. ඒක මනුෂ්‍ය ලෝකේ වෙන්නත් පුළුවන්, පෙරේතෙක් වෙන්නත් පුළුවන්. ඉන්දියාප්ප පෙරේතයන්ටත් කියයි. ඊළඟට නේද? බල්ලෙක් වෙන්නත් පුළුවන්, පණුවෙක් වෙන්නත් පුළුවන්. ඉන්දියාප්ප කෙනෙක් කෑමේ අවශ්‍යතාවය විතරයි තියෙන්නේ මෙතන. කොහේ හරි හදාගෙන හදනවා. එහෙනම් මේ සසරේ යන එක කොහොම කොහේ ඉපදුනත් ප්‍රශ්නයක් නේ. නැවත මේ අවිජ්ජා දෝමනස්සේ ඇති වෙනවා නම් එතන ප්‍රශ්නේ තියෙනවා. රහතන් වහන්සේ මොකද කළා තියෙන්නේ? ඔන්න ඔය එනකොටම හිතක් ඇහැට එනකොටම, ඒ කියන්නේ ඇහැට රූපයක් දකිනකොටම එයා දකිනවා මෙතන ඇහි සතෙක් පුජ්‍යලයක් මමෙක් නැති බව. ඒ වර්ණ රූපෙත් සතෙක් කුජලයක් මමෙක් නෑ ධාතු අතරින් හැදිච්ච දෙයක්. විඥානය කියන්නේ මේ දෙක එකතු වීම නිසා හටගත්ත දෙයක්. ඒක ඇති වෙන තැනම නැති වෙලා යනවා නේ. නැගිනි කූර ගැහුවා දෙකපත් වුණා අර දෙක නිසා හටගත්තා. ඒ හටගත්ත නිසා ඇති වුණා මිසක් එහෙම නැත්නම් එතන එකක් නෑ. අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒ විදිහමයි එතනත් ඇති වෙච්ච තැනම නැතිලා යනවා. ඒවා චෛතසික සමූහයක් විතරයි. බලාගෙන ඉන්නවා කියලා ක්‍රියාකාරියක් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් මොන රූපේ දිහා බලා ඉන්නවා. කවුද බලා ඉන්නේ? ඇහැද? වර්ණ රූපේද? චක්කු විඥානේද? නාම ධර්මද නැහැ නේද? එහෙනම් සබා ධර්මයේ ක්‍රියාකාරීත්වයක් මිස එතන සතෙක් නැහැ, කුජ්ජලයක් නැහැ, මමෙක් නැහැ. නම් කම්මස්ස කාරකෝ නැත්තේ. ඒ කියන්නේ ක්‍රියාවක් තිබ්බට කරන්න කෙනෙක් නැහැ. කවුද බලන්නේ? බලන කෙනා පෙන්වන්න මෙතන. බලන කෙනෙක් නැහැ. අහන කෙනෙක් නැහැ. රස විඳින කෙනෙක් නැහැ. ස්පර්ශ ලබන කෙනෙක් නැහැ. නේද? ඉතින් මෙතන තියෙන සබහා ධර්මයේ පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමයක් පමණයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ හේතු ප්‍රත්‍ය නැති වුනහම ඒක නැති වෙනවා. එහෙනම් ওই විදිහට ගිහිල්ලා දිගටම ප්‍රගුණ කරොත් එක දවසෙන් එක මොහොතෙන් කරන්න බෑ. මේ ඇහැට රූපයක් එනකොට මෙතන තියෙන හිතක ක්‍රියාකාරීත්වය. නේද? කණ්ඩ ශබ්දයක් කෙනකොට මෙතනක් තියෙන සිතක ක්‍රියාකාරීත්වයක්. නහයට ගඳ සුවඳක් කෙනකොටත් මෙතන තියෙන්නේ සිතක ක්‍රියාකාරීත්වයක්. එතකොට නේද? දිවට රසක් කෙනකොට, කයට ස්පර්ශයක් කෙනකොට, මනට මොන හරි සිතුවිල්ලක් කෙනකොට ඇවිදිනකොට පවා ඇවිදින්නේ වම් කකුල තියන්නේ සිතකින්. දකුණු කකුල තියන්නේ සිතකින්. එතකොට එදිනෙදා ජීවිතේ කොච්චර ඇවිදිනවද නේ? අවිජ්ජා දෝමනස්සේ. එහෙනම් අවිජ්ජා දෝමනස්සයක් නැතිව ඇවිදින භාවනාවට කියන සක්මන් භාවනාව. දැක්කද සිහිය පිහිටවනන්නේ මේ මොහොතේ එතන. මේක මෙහෙමයි කියලා. එන එදිනෙදා ජීවිතේ බලන්න අපේ වැඩ කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට හැම තැනම මෙතන සකස් වෙන්නේ සිතක් කියන එක හැම කෙනෙක්ම දකින්න පුළුවන් නම් මහා පුදුමාකාර ගැළවිල්ලක් එතන සිද්ධ වෙනයි. ඒ සිතක් ක්‍රියාකාරීත්වය දකිනවා නම් එතන සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ. ඒ හැම හිතක්ම ඇති වෙන තැනම නැති වෙනවා. නැති වෙන්නේ නැන්ද? උදේ තිබුණ හිත කාටවත් දැන් තියනවද? නෑ එහෙනම් මේ හිත හැම මොහොතකම ඇති වෙලා නැති වෙලා යනවා නම් මේ හිත අනිත්‍යයි. නැති වෙලා නැති වෙලා යන හිත මගේ කරගන්න ගියොත් දුකද නැද්ද? ඒක දුකයි. එහෙනම් මේ හිත අනිත්‍ය නම් දුක්ඛ නම් මගේ කියලා ගන්න වටින් දෙයක් නෙවෙයි. එක හිතක පින්නතුනේ ආවිෂ චිත්තක්ෂණ එකයි. ඒක තප්පර එකයි නෙවෙයි චිත්තක්ෂණ එකයි. ඒක හිතාගන්න බැරි තරම් කුඩා වෙනවා. එහෙනම් අනුන්ගේ හිත් දිනාගන්න මේ වැඩ කරන්නේ. අනුන්ගේ හිත් දිනාගන්න දෙයක් තියනවද? තමන්ගේ හිතවත් චිත්තක්ෂණයකයි නේ තියෙන්නේ. එහෙනම් මේ තරම් හිතක් එක්ක මේ වගේ හිත සිතක තියෙන දේවල් අපි අර අවිද්‍යාවෙන් ගොඩ ගහවගත්ත දේවල් කරගෙන යන්න තමයි පුදුමාකාර දැඟලිල්ලක් දවසේ දඟලන්නේ. ඉතින් මේ ලබාගත් මානසික ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරා නම් ඊට වඩා හොඳ නේද? චිත්තක්ෂණ එකක ආයශයක් තියෙන හිතක් සතුටු කරන්න යන එක කොච්චර දුකක්ද නේ මේක එක හිත මෙච්චරයි මෙතනින් ඉවරයි මේ පොඩි මොහොතක් තියෙන එහෙනම් මහා වේගයකින් ඇති වෙලා නැති වෙලා යන හිත අපිට පුළුවන්කමක් තියෙනවා මේක අවබෝධ කරගෙන මේක යථාර්ථ දැනගෙන සබා ධර්මයේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් බව අවබෝධ කරගෙන ඒ හිත ඒ තැනම සිඳලා දාන්න සිඳිලා යනවා නේද විඳින්නේ නැතුව සිඳිලා යනවා ඒක තමයි චිත්තාන පස්සනා කියන්නේ. මොන හිතාවත් එච්චරයි නේද? රාග හිතක් ආවත් එච්චරයි, දේශ හිතක්, ඊර්ෂ්‍යාව මොනවත් එච්චරයි. ඒක හිතක් විතරයි. මොකක්වත් නෑ ඒක. එච්චරයි. එහෙනම් පුදුමාකාර නිවිල්ලක් නිවෙන්න පටන් ගන්නවා. එහෙනම් පැහැදිලිව පේනවා ඔයත්න්ට මෙන්න මේ තමන්ගේ අභිජ්ජා දෝමනස්ය නැති කරගන්න පුළුවන් මොකෙන්ද? මේ හිත ගැන අවබෝධ කරගැනීම. ඒක තමයි කියන්නේ චිත්තේ චිත්තානුපස්සී විහෙරතේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ නිවෙන්න කවද්ද යන්නේ ඒ වෙලෙමද එව නැත්තම් ඊගාවාත්මේද ඒ මොහොතෙමයිනේ මේ ගැන හිතන හැම මොහොතකම නිවෙනවා එතනින් අපි මේ සංසාරයෙන් ගැලවිලා යනවා නිතන්න බැරි වුණත් යෝනිසෝ මනස්කාරයෙන් අපි නිකම්ම ඇදගෙන යනවා හරියට අර කුණු කානුවකට කුණු පණුවෙක් අපි යනවා එහෙනම් මෙන්න මේ විදිහට හිත ගැන අවබෝධ කරගෙන චිත්තානුපස්සනාව දිනු කරගෙන තමන්ගේ හිත මේ විදිහට ශක්තිමත් කරගෙන නිර්වාණය කරා ගමන් කරන්න හැකි වේවා මේ දේශනාවේ සඳහන් ශක්තිමත් වේවා කියලා සාදුකාරය